ඔවුන් මැනෙන්නේ මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න වඩන්නේ භාවනා යෝගියාට නිතරම දැනෙනවා. ඒක කොච්චර දැනෙනවද කිව්වම රාත් වෙච්ච රාතන් වහන්සේ කෙනෙක්ගේ සිතිවිල්ලකින්වත් කෙලෙසෙන්නේ ඒ එන්න කලින් උන්වහන්සේ දන්නවා කතන්දරේ මේ මේකක් තමයි මේ වෙන්න යන්නේ. මේ මේකක් නම් බඩගිනි හැදීගෙන යන මොනවාරි දැක්කාම කන්න ඉතේ. ඉල්ල ගන්න ඉතේ. තාම බඩගිනි ආවේ නැහැ. ලාවට දැනෙනකොට උන්වහන්සේ දන්නවා තව විනාඩි 15 20ක් රැය භාගයකම බඩගිනි එනවාය. ඊට පස්සේ කැම જાති දකින්නකොට වොමනාවක් ඇති වෙනවාය. මේක කල්ැතුව දකිනවා. දැක්කාම අර හැම පියවරක්ම උන්වහන්සේ 100ෙම ඉන්නවා. දැන් එනවා බඩගිනි දැන් ටිකක් වැඩි දැන් ටිකක් දැන් නම් කෑම ජාති දැක්කොත් ඉල්ලා ගන්න හිතෙනවා. පින්ඩ පාට යන්න හිතෙනවා. දැන් උන්වහන්සේ හැම එකක්ම දකින නිසා කිසිම කෙලෙසක් නිර්මාණය වෙන්නේ ඒක ටික ටික ටික ටික ටික වැඩි වෙනවා මම. ඒක වඩාගෙනම යන්න ඕනේ. භාවනා යෝග්‍ය S2 වාගෙන ඉන්නවට වඩා S2 අරගෙන කටයුතු වල 100ෙන් ඉන්න පුළුවන් නම් වඩා සාර්ථකයි. ඒක ජීවිත කාලේ නැස්වාගෙන අපිට ඉන්න බෑ. ඇයි දැන් ගෙදරට ගියාම ගෝණියක් වුණාම දැන් මෑණියන්ට දරුවෝ ඉන්නවා. එතකොට අම්මා කියන තැන යුතුයකම් වෙන්න ඕනේ. මාත්‍යට කෑම හදන්න, දුවල් දොරවල් බලන්න ඕනේ. එතකොට ඒ කියන කටයුතුත් එක්ක මෑණියෝ වාඩිලා අද්දක පියාගෙන උදෙන්ද රාගෙනකම් ඉඳ ගියාම මාත්‍යල්ලා කියන ආන්දර කෑම ටිකක් ඇවිල්ලා උයලා දෙන්න බැරිද? ඇයි? ඒවා කමටාන දීලා කියනවා ගෙදර කට්ටියට කෑම නෑනේ. ඔබ වහන්සේ දීපු නිසා ඇවිල්ලා උයලා දෙලා යන්න කියනවා. ඇයි ගෙවල් වල ප්‍රශ්න? එහෙනම් අපේ පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැතුව අපේ දෛනික ජීවිතයට කිසිම අබමල් වෙනෝක කිසිම දෙයක් නැතුව තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වඩන්නේ. ඒ හැම දෙයක් තුළම අපි දක්ෂ වෙනවා. ඒ උපකම් වතුන හරියට කරනවා. හැම දෙයක්ම 100ෙන් කරනවා. වැරදුනම කලබල වෙන්නේ වැරදුනේ කොතනද? ඇයි මෙතන 100 නැති උනේ? මෙතන අවිද්‍යාව වෙන්නේ හරියටම හරි. අර කාරණා ඔළුවේ තියාගෙන මේක කළා වැරදුනා. එහෙනම් අර අවිද්‍යාව කොහමද පටගත්තේ කියලා බලලා ඒක නිවැරදි කරනවා. ඊට පස්සේ ආයෙ කරනකොට ඒක හරියට ඒකට විතරක් යොමු වෙනවා සිත. එතකොට ඒක 100 නිකම් ආයෙ වැරදෙන්නේ නැහැ. ඒ වගේ අර හැම දෙයක්ම වැරදෙන වැරදෙන හැම එකක්ම නිවැරදි කර කර ගියාම උපරිම හවුරු හතයි. රාත් වෙන්න මේ සාමාන්‍ය සතියක් විතරයි. සතියක් ඇති වැඩනිමා කරන්න. මේක හරියට වඩන්න. යනකොට අනකන්තර තුනේ තියෙන පරිදි ඒකේ වැටෙන දෙකක් තියෙනවා අජත්ත කය සහ බහිද්ද කය. විවිධ ස්වාමීන් වෙනස්කම් තියෙන බව හැඟෙනවා. ඒක පැහැදිලි අදහසක් ගන්න අමාරුයි. මෑණියනි මේ ස්වාමීන් වහන්සේලා 29කට සතර සටිපට්ඨාන දුන්නාම දේශනා කරන 20 20ක් විතර එනවා. හේතුව මොකක්ද? අනෝගින ප්‍රඥාලික වගේ නැහැ. එහෙම නේද? එතකොට පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤයුති. තම තමන්ගේ දැනනුවණට අනුව නම් තේරෙන්නේ ආනාපානෙක කියවන ස්වාමීන් වහන්සේලා හැමෝටම ඒ ආයේ දැනුමටනේ තේරෙන්නේ. එහෙනම් මේ වෙනස් වෙනස් විදිහට කියනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒකේ එකක් තියෙනවා. අපට තේරෙන ක්‍රමය. විස්සම අහනකොට අපිට එකක් දෙන්න. ඒක තමයි අපිට පච්චත්තම් වේදිතබ්බෝ කියන අපේ ප්‍රඥාවට තියෙන එක. ඒක තමයි වඩන්නේ. අපි ඒක වඩන්නේ අරහාඳුර මානායකාඳුර වස් මෙච්චර තියෙන ඒක තමයි හරි. ඒක අපිට තේරෙන්නේ. හැබැයි ඒක තේරුම් ගන්න අපි ඔළුවෙන් හිටගෙන මාන්සිනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? අර සම්පූර්ණ ජීවිතෙත් එකම අවුල්. ඇයි? ඒක තේරෙන්නේ නැත්නම් ඇන්නේ පඤ්ඤාව නැහැ. පඤ්ඤාව නැති එක තේරුම් ගිය කන්න ගියාම ඔළුවේ සෛල ඔක්කොම කම්පාවටපත් වෙනවා. ගොඩාක් මේ මානසික අපි ගොඩාක් කම්පා වෙනවා. අධිරුධිර පීඩනය එන්න පුළුවන්. 20ක් ඇනකොට එකක් තේරෙනවා. ඒ තේරෙන එක තමයි අපේ පඤ්ඤාවට ගැලපෙන දෙයක්. ඒක වඩලා නිකයි. සරලෝත්තරේ නැහැ. ධාන ගැනත් හරියට කියනවා ධාන වඩන්න ඕනේද එහෙම නැත්නම් ධාන වෙනවා කියලා තමන් දන්නේ නැති ධාන භාවනා කරනකොට සමහර ස්වාමීන් වහන්සේලා ධාන ගැන කතා කරනවා හැබැයි ඩාරුගිරිය ධ්‍යාන වැඩුවයි කියලා අඟුලිමාල ධ්‍යාන වැඩුවයි කියලා පටාචාර්ය ධ්‍යාන වැඩුවයි කියලා සුද්ධෝදන රජුරෝ මේ ධ්‍යාන වැඩුවයි කියලා පොත්වල නෑ නෑ ධානය වඩලා නම් රාත් වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ධානය නැතුව කොහොමද රාත් ඵලෙ හම්බුනේ? ලොකු ප්‍රශ්නයක්. කියන ඵලෙට විශ්වාස කරන්න එපා. මෑනියෝ හිතන මම උදරට නෙමෙයි. මම පාතරට නෙමෙයි. මම අර කාලාම වැසියෙක්. මම මම කාලාම වැසියෙක් කියලා කාලාම වැසියාගේ මානසිකත්වයෙන් විතර බලන්න. කියන ඵලෙට විශ්වාස කරන්න එපා. මමත් හිතනවා මම ගොඩාක් දුර හිතනවා මම කාලාම වැසියෙක්. කාලාවල කියන්නේ බුදුහාමුදුරේ ලස්සන අවවාදයක් දෙනවා. ගැළපෙන නිසා, සාස්ත්‍රීය මාංශකේ ශ්‍රද්ධාව නිසා, කාලයට ඔබින නිසා, තර්කයට ගැළපෙන නිසා, උන්වහන්සේලාගේ තියෙන මේ විශ්වාසය නිසා කිසිම දෙයක විශ්වාස කරනවා. Tamanට වීමක් ඇති වෙනවද විශ්වාස කරන්නේ? Taman නිවෙනවා නම් ඒක හරි. Taman නිවෙන්නේ නැත්නම් මේක වැරදි. උපාලි තෙරුන් වහන්සේලා බුදුහාමුදුරන් මේ අහනවා මේ ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ වහන්සේ නිතරම සද්ධර්මයේ සද්ධර්මයේ කියලා වචනයක් ආමන්ත්‍රණය කරනවා. ඒකේ යථාර්ථය ආර්ථය මොකද්ද? උඩ බුදුහාමුදුරුවෝ කියන මේ උපාලි යම් කිසි දෙයක් වඩලා ඒ වඩපු දේ තුළින් Taman නිවිලා Taman නිවුනේ මේ ක්‍රමයටයි කියලා ඒක තව කෙනෙකුට කියලා දෙනවනේ. ඒ කියනකොට යාට නිවීමක් ඇති වෙනවා නම් අන්න ඒ කියන වචන ටික තමයි සද්ධර්මය. එහෙනම් කියන්නේ සූත්‍ර නම් ඒක සද්ධර්මය නෙමෙයි. වඩන්න ඕනේ Taman නිවෙන නම මම නිවුනේ මේ විදිහට කියන එක තව කෙනෙකුට කියන්න ඕනේ. එයාට නිවීමක් ඇති වෙන්න ඕනේ. ඒකට කියන සද්ධර්මය කියලා. එහෙම නැත්නම් සද්ධර්මය නෙමෙයි. ඒකට කියන ඉතිහාස කතා. මට්ට කුණ්ඩලීගේ කතාවයි සූත්‍ර කතාවයි දෙකේ වෙනසක් නැහැ. දෙකම ඉතිහාස කතා. දුටුගම්මුව රජුරෝ කැලණිගම ඇරුවා. අවුරුදු 5000කට පස්සේ එයා තමයි ආව. දැන් වලගම්බ ඇරුවා කියන්න බෑනේ. ඒ වගේ ඉතිහාස කතා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සද්ධර්මය කියන එක දවසින් දවස වෙනස්. ඇයි? ඒ ආගේ ප්‍රඥාවට අනුව ඒගොල්ල සෝතාපන්න සකුර්දාගාමි අනාගාමි අරියත් යනකොට ඒ ප්‍රඥා මට්ටමකට මේක වැටෙන ක්‍රමය වෙනස්. ඒගොල්ල නිවිච්ච ක්‍රමය වෙනස්. එතකොට ඒක කියනකොට ඒ සද්ධර්ම වෙනස්. එක එක රාතන් වංශලාගේ ඒ සද්ධර්ම වෙනස්. ඒකට තමයි සද්ධර්මය කියන්නේ. ඊට අදාළ දෙයක් අපිට හිතෙනවා මේක තමයි හරි හරි කියලා. අපිට හිතෙනවා. ඒ කියන්නේ අඟුල කෙනාට තේරෙනවා. ඒක තමයි හරිම. හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේ අවිද්‍යාව හින්දාම තමයි සංකල්ප ඇති කරගෙන අපි මේ විද්‍යාවෙන් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. අවිද්‍යාවෙන් ඉන්නවනම් විද්‍යාව කරන්න එපා. අවිද්‍යාවෙන් ඉන්න බව දැනගෙන අවිද්‍යාවෙන් ඉන්න. මම අවිද්‍යාවෙන් ඉන්නවා කියලා දැනගෙන අවිද්‍යාවෙන් කියන ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගත්තම ඒක විද්‍යාව. එච්චරයි කරන්නේ. අවිද්‍යාව විද්‍යාවට කරන්න ලොකුවට අපිට මේ අර බල්ටි ගගා මාන්සියෙන්න දෙයක් නැහැ. මම අවිද්‍යාවෙන් ඉන්නවා. ඒක දැනගත්තාම හරි. ඒක විද්‍යාව. දැන් එතන අපිට තරහ සතුරෙක්ව දකිනවා දැකලා අපි හිතට තරහක් එනවනේ දැන් ඒ එන හැඟීම අපි එතනින්ම ආවා කියලා දැන් ආවා කියලා යන්න දෙන්න ඕනේ නැත්නම් ආ මට ආර වෙලාවට තරහක් ආවා කියලා නැවත ඒක ඉතනකද කරන්න ඕනේ නැත්නම් ඒ අදහස යන්න තරහක් ආපුවා එනකොටම දැනගත්තා මේ පස්සේ විසඳිලා තරාවක් දැන් පුතාව දකිනකොට මට තරාවක් ඇති වුණාම දැනගත්ත ගමන් ප්‍රශ්නේ විසඳුණා. හැබැයි ප්‍රශ්නේ ස්ථිර විසඳුමක් නෙමෙයි. දැක්කම තරහව දැනගත්තා. හැබැයි ඊළඟ මොහොතේ දැනගන්න බැරි වුණා. දැන් අවිද්‍යාවෙන් තරහව මාව ආක්‍රමණය වෙන්නේ නැද්ද? ද්වේෂය මන්ට ඇති වෙන්නේ නැද්ද? එතකොට තරහව කැවිලා දැනගත්ත ගමන් ටග්ගාල කරනනේ තරහවට හේතුව. හරිනේ මගේ සරප්පු දෙක වරකම් කළානේ. ආ සරප්පු දෙක ඇයි වරකම් කළේ? මම කාගේ හරි එකක් පෙර සංසාර වරකම් කරලා ඇතිනේ. ඒතර මම වරකම් කරපු නිසා ඒ හේතුවටම ඵලයක් අටගත්ත මගේ සරප්පු දෙක වරකම් කළා. හරි හේතුඵල ධර්ම. මෙයා වරකම් කළේ නැහැ. මගේ හේතුඵල ධර්ම පරිසම් දුන්නා මේ සතර මහා භූතයාගේ. මම කරපු කර්මය මට ගෙවන්න බැරුව මං සංසාරේ ආවා. ඒ කර්මය ගෙවන්න මම උදව් කළා. අන්න අරට සම්මාවෙන් දැකලා ඒක නිවැරදි කරනවා. ආයි දකින්නකොට තරහ නැයි. තරාවක් ආවා 100ෙන් දැක්කා තරාව නිරෝධ වුණා. ඒකට ඒකව නිරෝධ කළා. නැවත කවදාවත් දැක්කම හරි සන්තෝෂයි. ඒ අපට ලොකු උදව්වක් කරලා. ඒ වගේ අර දුර්වලකම් හැම එකක්ම ස්පර්ශ කරනකොට 100න් දකිනකොට එතන කෙලෙස් හැදෙන්නේ නැහැ. හේතුව තියෙනවා. නැවත හැදෙන්න පුළුවන්. හේතුව ඩක්කල ගවේෂණය කරලා නිරෝධ කරනවා. සතිය කොයි විදියට ඒ හැම කෙලෙසයක්ම දැකලා දැකලා 100න් ඒ කෙලෙස නිරෝධ කරන ගමන් හේතුව නිරෝධ කරලා බලන්න. සතිය වෙනකොට අනාගතයි. ආයි වඩන්න දෙයක් නැහැ. දැන් මාර්ගයට යොමු අපේ යාළුවෝ ඉන්න නම් මට යාළුවෝ ඉන්න දැන් ඒගොල්ලන්ගේ මාර්ගයට යොමු කරන්න අපි ඒක බලෙන් කරන්න ඕනේ ඒගොල්ලන්ට ලෙන්ග කරන්න කොහොමද කරන්නේ අපි පණිවිඩේ විතරයි අපිට කියන්න අයිතිය තියෙන. දැන් බුදුහාඳුර බලෙන් නිවන් දැක්ක කෙනෙක් කියන මට. පණිවිඩේ කියනවා. එයා කැමති නම් සසර දුකයි කියලා විතර නෑ නෑ. භාග්‍යවන්ත සසර දුක නෑ. සාදු යන්න පුතා යන්න. එයාට පුළුවන් සසර ගැනයි. එයාට දුක නැත්තම් එයාට නිවීමේ අවශ්‍යතාවය නැත්තම් එයා බල කරන්න අවශ්‍ය නැහැ. දැන් දේවදත්තට කිව්ව පණිවිඩය. මේක තමයි නිවීම, මේක දුකයි. දේවදත්ත කැමති නැහැ නිවන් දකින්න. බුදුහාමුදුරුවෝ විකාර කියනවා. අපි ඒක ප්‍රශ්න කරගෙන ඉන්නේ. එයාට දුකයි නම් එයාට ඒක විඳ ගන්න පුළුවන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කොච්චර ඇයි අනුන්ගේ නඩුවට අපි පෙරක දොරවන්නේ? මට දුකයි නම් මම රහත් වෙන්නේ කරෙන්න. ඇයි ඒ මිනිස්සුන්ගේ බඩ පුරවන්න? බඩගිනි නම් මමනේ කන්න ඕනේ. අනුන්ගේ බඩගින්නට අපි කැම ගන්නවා. ඒකෙන් අර අපි ගමනට උදව්වක් වගේ කියලා හිතන්නේ. ඒ උදව්ව තමයි අර පණිවිඩය කියනවා. ලෝකේ නාම රූප තියෙනවා මේ වගේ දුකක් තියෙනවා මේ සසර හැමතැනම අනිත්‍ය දුකක් තියෙන කියලා ඒ පණිවිඩයට කියනවා. එයා කියන්නේ කරන්න ඕනේ නිවෙනවද නැවත ගිහිල්ලා අවිලෙනවද කියලා. ඒක එයාගේ කියන්නේ. නිවෙනව නම් සාදු කියනවා නිවෙන්න ඕනේ නැහැ කිව්වොත් ඒත් සාදු කියන එක එයාගේ ප්‍රශ්නය. ඒක එයාගේ ප්‍රශ්නය. ඒක තමයි දැන් මායාව වසනාව වඩනවා කියන්නේ ඒකට සරල සතර සරල සරල උත්තරේ තමයි මෑණියනි කෝපයක් තියෙනවා. කෝපය ඇදලා තියෙන මොන වලින්ද? අණු වලින්. නේද? අණු අණු වලින්. ඒ එක අණුවක් අරන් මේ අණු ඇදලා තියෙන මොන වලින්ද? පරමාණු. පරමාණුවක් ගත්තාම ඒක ඇදලා තියෙන මොන වලින්ද? සුද්දාස්ක ගරි මොනාරි එකක් කියනකො හැබැයි ඒක තුල ඕම බෙදලා බෙදලා විද්‍යාත්මක යනකොට දැන් බුදුහාමුදුරුවෝ බෙදනවනේ ක්‍රමයකට බුදුහාමුදුරුවෝ බෙදලා බෙදලා බුදුහාමුදුරුවෝ අන්තිම වෙලාවට රූප කලාපයක් කියලා රූප පින්ඩයක් තියෙනවා පින්ඩයකින් කලාපයක් ගන්න මේ කලාපයට බුදුහාමුදුරුවෝ කියන ඉතින් පස්සේ බෙදන්න බෑ කියලා හැබැයි මේ රූප කලාපය ආයි බෙදන්න බැරි වුණාට බුදුහාමුදුරුවෝ කියන පටවි ස්වභාවය ඒකේ තියෙනවා වාය ස්වභාවය තියෙනවා ආපෝ ස්වභාවය තියෙනවා මේ ස්වභාවයන් අතරම තියෙනවා හැබැයි බෙදන්නත් බැහැ එතකොට නෑනියනි දැන් මේ හැමතැනම තියෙන සතරමා භූතන. සතරමා භූතවලින් නම් සතර සතිපට්ඨානේ චතුරාර්ය සත්‍යයි දෙකම හතරනේ. සත්‍ය හතරයි, ප ဋ ාණ හතරයි. ඒකට හේතුව සතරමා භූත හතරයි. මේක පානම් සතර සතිපට්ඨානෙට බෑ. පංච ප ဋ ාණයි පාක් නේද? මේක හතර නිසා හතරට ඇතුළ සතර සතිපට්ඨානේ. හතරෙන් නිදාසෙන්ද සත්‍ය හතර දේශනා කරා චතුරාර්ය සත්‍යය. එතකොට මේ හතර කියන්නේ මේ පටවියාපතේජ වායුනේ. මේ හතරම එක රූප කලාපයක අනුගත වෙලා තියෙනවා නම් එක පටානේ හතරම තියෙන්න ඕනේද නැද්ද? ඕපේ දැක්කා. ඕපේ දැක්කා. වටිනවා. ඇලෙනවා ගැටෙනවා. මේක කායම් පස්සනාව. දැන් මේක කැඩෙන්න තු පරිසම් පුත පුත කඩිපා කඩිපා වැඩි කැඩි කෑ ගන්නවා. ගත්තොත් ගන්නවා. ඇයි මේක පරිසම් කරන්න බෑ. රුපියල් 1500 වටිනවා. දැන් මේක නඩත්තු කරන්න මේ වටිනාකම ආරසා කරන ගැටීමක් ස්පර්ශයක් වේදනාපච්චය මේ මේ ස්පර්ශපච්චය වේදනා. එතකොට දැන් මේක නඩත්තු කරනකොට මේ ස්පර්ශය තුන වේදනාවට ගත්තා. දැන් වේදනානුපස්සනාව. කුසලයේ තියේ කුසලේ ඉවර නම් ඔබ කැඩේ. පරිභෝජනය කරන්නනේ මැරෙනකොට ගෙනියන්න කැඩෙනවා නම් කැඩිච්ච පුතා ගන්න. ධර්මයෙන් දැක්කා ධම්මානුපස්සනාව. එතකොට කෝපයක් දැක්කේ සිතමයි. ඒකට ස්පර්ශ වෙලා වේදනාව ඇති කරන දරුවන්ට ගැළුවේ සිතමයි. කුසලයට ලැබුණා කුසලයේ වරුණොත් මේක කැඩේ. මැරෙනකොට කොහමද දාලා යන වෙන දෙයක් ඒක. ධර්මයෙන් දැක්කෙත් සිතමයි. දැන් මේ ඔක්කොම සිතෙන් දැක්ක නිසා මේ හැමතැනම චිත්තානුපස්සනාව නෙමෙයි. චිත්තානුපස්සනාවත් ඒකේ තියෙන. එතකොට කෝපය දකිනකොට සතර සතිපට්ඨානෙ මේක තියෙනවා. දකින්න ක්‍රමයට අනුව මොන පට්ඨානෙද කියලා කියනවා. කෝපය දැක්කද එයා කායානුපස්සනාව විතරයි දැක්කේ. එයා එතන නැවතුණා. විදේ කියලා අරගෙන කියලා අල්මාරිය තුල දාලා දැවුවා නම් එයා වේදනානුපස්සනාව. කමන්නේ තිබිච්චර කවුරු වැඩක් ගන්න නැත ධම්මානුපස්සනාව. බලන කෝප දැක්කම ගන්න හිතෙනවා පරිස්සම් කරන්නත් හිතෙනවා මැරෙනකොට ගෙනියන්නත් බෑ හැබැයි රකින්න කියලා මේ සිතත් වදක් දෙනවා සිතේ තියෙන දුර්වලකම් එයා චිත්තානුපස්සනාව දැක්කා හැම තැනම නැන්නේ එකයි කියන්නේ චිත්තානුපස්සනාව හැබැයි චිත්තානුපස්සනාව ලෝකෙට දෙන්න බෑ ඒක මේ අභිධර්මයට සම්බන්ධ එකක් සිත විතරනේ. එතකොට ඒක ගොඩාක් කට්ටියට තේරෙන්නේ. අයි මේ මිනිස්යා කියන සත්‍ය ගොඩාක් දුර්වලයි. බුදුහාඳුරු ඇත්තටම මේ මේ ධර්මය අවබෝධ කරගෙන බලනකොට ලෝකික කෙනෙක් නැහැ. අසුරෙක් නැහැ, බ්‍රහ්මෙක් නැහැ, මිනිසෙක් නැහැ. දැන් බුදුහාමුදුරු කල්පනා කරලා මේක කාටද කියන්නේ? සාරාංශක කල්ප ලක්ෂයක් අමාරු මේක වටා ගත්තට පස්සේ ආන්න කෙනෙක් නැහැ. පස්සේ තමයි මේක සරල කරලා පටවි මට්ටමේ වේදනා මට්ටමේ ධම්ම මට්ටමේ චිත්ත මට්ටමේ කියලා ක්‍රම හතරකට කියලා ඒකායන මාර්ගය කියලා කියනවා. ඒ අවබෝධය ගොඩාක් අඩු නම් එයා කායानुපස්සනාව වඩනවා. ටිකක් වැඩි නම් එයා වේදනානුපස්සනාව වඩනවා. ඊටත් වඩා ධාතිසෝතාපන්න කෙනෙක් නම් එයා ධම්මානුපස්සනාවෙන් පටන් ගන්නවා. ගොඩාක් වැඩ ඉවර නම් අවසාන ගැටේ නම් එයා ඉන්නේ කෙලිමර දෙන්නේ චිත්තානුපස්සන. අංග්‍රිමාලට කොහොම චිත්තානුපස්සන. ඒගොල්ලෝ ගොඩාක් වැඩ ඉවරයි. ඒ වගේ ඒ කට්ටියට ගැළපෙන ප ဋ ාණය දෙනවා. අතරම එකම එක දක් තුළ තමයි තියෙන්නේ. හැම ක්‍රියාවකම සතර සතිපට්ඨානෙම වඩන්න පුළුවන්කමක් තියෙනවා නේද? දැන් මෑනියෝ දිහා දැක්කාම අනේ අපේ අම්මලා ඩෝයා කියන්නේ වයස කාය අනුපස්සනාව. ප්‍රශ්න ආලාල මේ තරම් වද දෙනවත් වේදනානුපස්සනාව. ඒ ප්‍රශ්න තුලින් අනිත්‍යද යහපතක් වෙනවනේ. ඒ ප්‍රශ්න තුලින් ගොඩක් අට ඉගෙන ගන්න යහපතක් ධම්මානුපස්සනාව. මෑණියෝ ආන හැම එකටම මමත් එකක් හිතන්න එපා චිත්තානුපස්සනාව. බලන්න සතර සතිපට්ඨානේ තියෙන මෑණියෝ දකින්න. හැමතැනම තියෙනවා. හැම නාම රූපයක් තුලම තියෙනවා.